සීලා ඒත් අර වගේම කරඬුව අරගෙන ඇවිල්ලා තියලා Taman කරඬුව ගන්න උත්සාහ කරනකොට එතනින් කරඬුව හොලවන්න බෑ. ඒ වෙලාවේ එතන චෛත්‍යයක් හදනවා. මේ වගේ Tamanට ලැබිච්ච කේශ ධාතුන් වහන්සේලා මිටි යටින් ඒ කේශ ධාතුන් වහන්සේලා ස්වල්පේ ස්වල්පේ කරඬුවල තැම්පත් කරගෙන තමන් වෙළඳාම යන ගමන් බොහෝ ප්‍රදේශවල අරගෙන ගිහිල්ලා ඒ ඒ පූජනීය තැන්වල චෛත්‍ය ඉදි කරන්නට යෙදුණා. පිඟතුනි ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා නවවෙනි මාසේ මයංගණයට වැඩම කරන. එදා මේ ලංකා භූමියම යක්ෂයන් ග්‍රහණය කරගෙන හිටපු රටක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියම බෝධි මූලේ වැඩ ඉන්නකොට මගේ ධර්මයේ අනාගතේ ලෝකේ බබලන්නේ කොයි විදිහටද කියලා බුදු ඇසින් බලන. බුදුරජාණන් වහන්සේ දකිනවා දඹදිව තලයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා බොහෝ කාලයක් යනකොට ධර්මය අතුරුදහන් වෙලා යනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ බොහෝ කාලයක් ලෝකෙ බැබලෙන්නේ මේ ලංකා භූමිය මුල් කරගෙන. ඒ නිසා මේ මගේ ධර්මයේ බලවත් වෙන මේ රාජ්‍යයේ මේ මිනිස්යන්ව යක්ෂයන්ගෙන් මුදවන්න ඕන කියලා අදිෂ්ඨානය ඇති කරගත්තේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියේ බෝධි මූලයේදීමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊට අවස්ථාව වෙනකම් බලාගෙන ඉඳලා හරියටම බුදු වෙලා මාස 8ක් වෙනකොට ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ උරුවෙල් කාශ්‍යප দমনය කරන්න ගිහිල්ලා උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ එතන වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ එදා පාත්‍රෙත් අරගෙන අහසින්ම උතුරු කුරු දිවයිනට හිමාල කඳු මුදුනේ දෙවියන් අරක් ගත්ත තැනක්. එතනට වැඩලා දෙවියන් විසින් පූජා කරපු දිව්‍යමේ භෝජන පිළි අරගෙන අනෝතත්ත විලාසල වැඩ ඉඳලා දානේ වළඳලා පාත්‍රේ හොදලා ටිකක් භාවනා කර. ඒ වෙලේ උන්වහන්සේ බුදු ඇසින් දකිනවා ලංකා භූමියට වැඩම කරලා යක්ෂයන් පළවා හරින්න සුදුසු කාලය මෙයයි. ඒ වෙලේ උන්වහන්සේ අහසින්ම වඩිනව මයංගනේට. එදා ලංකාවේ හිටපු මේ දරුණු යක්ෂ පිරිස මයංගනයට එකතු වෙච්ච දවසක් යක්ෂ සමාගම. යක්කුන්ගේ රැස්වීමක් වගේ විශාල පිරිසක් එකතු වෙච්ච දවසක්. එදා මේ පිරිසට ඉහළ අහසේ බුදුරජාණන් වහන්සේ නිසීධනේලාගෙන උන්වහන්සේ බිම වාඩි වෙන්න එළන පත්කඩී කියන්නේ. නිසීධනේ අහසේලාගෙන ඒ මත බුදුරජාණන් වහන්සේ වැඩ සිටිමින් විශාල ඝන අන්ධකාරයක් ඇති කරා. අර එකතු වෙලා හිටපු මේ යක්ෂ පිරිස බියෙන් තැතිගත්තා මේ මොකද්ද උනේ? එක පාරට මහ ඝන අන්ධකාරයක් ඇති වුණා. ඔවුන් බියෙන් තැති ගන්නකොට ටික වේලාවකින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි විහිදුවමින් අහසේ උන්වහන්සේව පේන්න සැලැස්සුවා. ඒ වෙලාවේ මේ යක්කු බුදු කෙනෙක්ව දැකලා නැහැ කවුද කියලා අඳුනන්නේ සමහර යක්කු හිතනවා අපිටත් වඩා බලසම්පන්න යක්ෂයෙක් වද්ද මේ කියලා සමහරු හිතනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා උන්වහන්සේ අහසේ ඉලාගෙන වැඩ ඉන්න පත්කඩේ නිසීදනේ ගිනි දැල් විහිදෙව්. මේ ගිනි දැල් වලින් බියෙන් තැතිගත් යක්ෂයන් සීසීකඩ දුවන්න උත්සාහ කරා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් යක්ෂයන්ට කියනවා යක්ෂයිනේ මේක තථාගතයන් වහන්සේගේ ධර්මය බොහෝ කාලයක් බබලන රාජ්‍ය. ඒ නිසා මේ භූමියෙන් ඉවත් වෙන්න. නුඹලට මේ වගේම භූමියක් තථාගතයන් වහන්සේ 이르දීෙන් මවනවා. සියලු සැප සම්පත් වලින් යුක්ත යක්ෂයන්ට බොහොම සැපසේ ඉන්න පුළුවන් භූමියක් මවනවා ඒකට යන්න කියෝ. කියලා බුදුරජාණන් වහන්සේ 이르දි ගිරි දිවයින නමින් දූපතක් මවනවා. මවලා යක්ෂයන් ගිරි දිවයිනට පළවා හැරලා උන්වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් මහා සාගරයේ ඈතට ඈතට ඈතට අර ගිරි දිවයින මේ ලංකා භූමියෙන් ඈත් කරනවා. එහෙම ඈත් කරලා බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමිය වටේ අහසේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරා කියලා තියෙනවා. මේ භූමිය ආයමත් යක්ෂයන්ට අර පන්නපු යක්ෂයන්ට ඇතුල් වෙලා මේ මිනිස්යන්ට අනතුරක් කරන්න බැරි වෙන විදිහට මේ භූමිය අහසේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරමින් ආරක්ෂා කරනවා. ඒ වෙනකොට පින්වතුනි ලංකාවේ පාලනය කරන්නේ ප්‍රාදේශීය පාලක රජවරු. ඒ අය අතර යක්ෂ ගෝත්‍රිකය, නාග ගෝත්‍රිකය, රාක්ෂය, දේව ගෝත්‍රිකයත් හිටියා. සබරගමුව පාලනය කරේ දේව ගෝත්‍රයට අයිති පෙරුමක සුමන නොහොත් සමන් කියන ප්‍රාදේශීය පාලක රජුරු. එදා බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයන්ව দমনය කරලා යක්ෂයන්ව පළවා හැරියට පස්සේ මේක දැකලා පුදුමයට පත්වෙච්ච මේ රජතුමා ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ සිටමින් දහම් දෙසන. එදා බණහල අවසන් වෙනකොට එදා ඒ ප්‍රදේශේ පාලනය කරපු දේවගෝට්ටේට අයිති පෙරුමක සුමන නොහොත් සමන් කියන මේ රජතුමා උතුම් සෝවාන් ඵලයට පත් බුදුරජාණන් වහන්සේගෙන් පූජනීය වස්තුවක් ඉල්ලනවා. උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් දෙන්න. දැන් බලන්න තපස්සු බල්ලුක වෙළඳ සොහයුරන්ට දුන්නේ කේශ ධාතු 8 මිටක්. හැබැයි සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් දෙයි. ඒ කේශ ධාතු මිට තැම්පත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටමින් දහම් දෙසපු තැනම කරඬුවක තැම්පත් කරලා එතන චෛත්‍යයක් ඉදිකර. ඒ තමයි මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් උන්වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අරගෙන ඇවිල්ලා සරබෝ මහරහතන් වහන්සේ ඒ ධාතු ගර්භය තුලම තැම්පත් කළ චෛත්‍ය තවත් විශාල කළ බැන්දා කියලා ඉතිහාසයේ තියෙන. ඒ වගේමයි මේ මයංගන චෛත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තුන්වෙනි වතාවේ පළවෙනි වතාවේ මයංගණයට වැඩියා දෙවෙනි වතාවේ නාගදීපයට වැඩි අවුරුදු 5කට පස්සේ ඊළඟට අවුරුදු 9කට පස්සේ වෙසක් කාලේ ඒ මාසේ ආසන්නි තමයි බුදුරජාණන් වහන්සේ කැලණියට වඩින්. ඒ කැලණියට වඩින්නේ මණියක්කික කියන නාග රජුරුවන්ගේ ආරාධනේ මත. හැබැයි බුදුරජාණන් වහන්සේ කැලණියට වඩින්නේ කලින් සැරවල වගේ තනියම නෙමෙයි 500ක් රහතන් වහන්සේලා සමග අහසින් වඩින්නේ. එදා කැලණියට වැඩම කරපු ගමනේ බුදුරජාණන් වහන්සේව පිළිගන්න මේ රටේ ප්‍රාදේශීය පාලක රජවරු ප්‍රදේශවල නොයෙක් දෙනා උත්සාහ කරා. ඒ මත බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ දහම් දෙසලා අවසන් වෙනකොට පළවෙනි වතාවේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ වඩිනකොට බණහල සෝවාන් වෙච්ච රජුරෝ තුන්වෙනි වතාවේ වඩින්නේ බුදු වෙලා අවුරුදු 9කට පස්සේ ඒ කාලය ඇතුළත මරණයටපත් වෙලා සිරීපාද කඳුයාවේ විමාන කරගත්ත දේවතාවෙක් වෙලා දිව්‍යත්වයටපත් වෙනවා. දිව්‍ය පිරිස පිරිවරාගෙන ඇවිල්ලා කැලණියේදී ආරාධනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් වැඩ ඉන්නේ සිරීපාද කඳුයාවේ විමාන කරගෙන. දෙවියන් වන අපටත් වැඳුම් පිදුම් කරන්න පූජනීය සලකුණක් පිහිටවයි. ඒ ආරාධනෙන් බුදුරජාණන් වහන්සේ කැලණියෙන් වැඩම කරන්නේ සමන්තකූට පරොත්ත මුදුනට වැඩම කරලා උන්වහන්සේගේ සිරිපා සටහන පිහිටෝන්. ඊට පස්සේ දිවා විහරණයේ පිණිස දිවාගුහාවේ මොහොතක් වැඩඉඳලා බුදුරජාණන් වහන්සේය පිළිගන්න අනෙක් ප්‍රාදේශීය පාලක රජවරු සූදානම් කරපු පුණ්‍ය භූමිවලට උන්වහන්සේ අහසින් වඩින්. ඒ අතර රෝහණේ රුහුණ පාලනය කරේ මහසෙන් රජ්ජුරු. මහා සෝන මහා ගෝස කියලත් හඳුන්වලා තියෙනවා ඉතිහාසය. මහසෙන් රජ්ජුරුව තමයි එදා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ වඩිනකොට රුහුණ පාලනය කරපු ප්‍රාදේශීය රජු. එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් සංඝයා පිළිගන්න ඒ රෝහණයේ ඒ රජුරුවන්ගේ රාජකීය උයන තමයි කිහිරි වනේ. මේ කිහිරි වනේ බුද්ධ ප්‍රමුඛ 500ක් වෙනුවෙන් ආසන පනවලා තිබුණා. බුදුරජාණන් වහන්සේට රන් 80ක් පනවලා තිබුණා. 500ක් රහතන් වහන්සේලාට ආසන පනවලා උඩුවියම් බැඳලා බොහෝම ලස්සනට බුද්ධ ප්‍රමුඛ සංඝයාට මණ්ඩප සකස් කරලා පිළිගන්න සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ 500ක් සංඝ පිරිස සමග අහසින්ම කිහිරි වනයේට වැඩම කරලා මහසෙන් රජතුමා එදා ඒ සකස් කරපු බුදුරජාණන් වහන්සේ පිළිගන්න සකස් කරපු ඒ රන් ආසනය මතත් 500ක් මහරහතන් වහන්සේලාත් ඊට පිටිපස්සෙන් වැඩ හිටියා. වැඩඉඳමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා බණහල අවසන් වෙනකොට මහසෙන් රජ්ජුරුව සෝවාන් වුණා කියලා සඳහන් වෙන. එදා මේ මහසෙන් රජතුමා පූජනීය දෙයක් ඉල්ලන අනේ ස්වාමීනි අපිටත් වැඳුම් පිදුම් කරන්න පූජනීය දෙයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් දෙනවා. ඒ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා කිහිරි වනේ වැඩ සිටි ආසනය මත කේශ ධාතු කරඬුව තැම්පත් කරලා එතන ඉදි කරපු චෛත්‍ය තමයි කතරගම කිරිවිහෙර චෛත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කරා ඉන්දක දෙවියන්ගේ ආරාධනයේ මත මුතියංගනේ. එතනදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසුවට පස්සේ ඉන්දක දෙවියන් ස්වාමීනි අපිට පූජනීය දෙයක් දෙන්න කියලා ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේගේ නළලට දහඩිය දාලා ටිකක් අවුරස්මිය වෙලා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මෙහිම දහඩිය පිරිමදිනකොට ඊළඟ ශ්‍රී හස්තයට දහඩිය බින්දු වැටෙන්නේ මුතු බවට පත් වෙලා. අර දහඩිය නලලට වැටිච්ච මේ දහඩිය ටික පිරිමැදලා අනිත් ශ්‍රී හස්තේ දහඩිය මුතු බවට පත් කරලා ඉන්දක දෙවියන්ට දෙනවා මේවා තැන්පත් කළ චෛත්‍යයක් හදන්න. ඒ දහඩිය මුතු බවට පත්වෙච්ච ධාතුන් වහන්සේලාට තමයි මුත්තක ධාතුන් වහන්සේලා කියන්නේ. ඒ මුත්තක ධාතුන් වහන්සේලා තැන්පත් කළ තමයි මුතියංගන චෛත්‍යරාජානන් වහන්සේ ඉදි කරා. එදා ඒ විතරක් නෙමෙයි ඉන්දක දෙවියන්ට හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලාත් ලබා දුන්. ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළා තමයි ඒ චෛත්‍යය ඉදි කරා. ඒ වගේමයි සේරුවිල මංගල මහා චෛත්‍යරාජානන් වහන්සේ තුලත් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ රන් බුද්ධ ප්‍රතිමාවක නලල් තලයේ තැන්පත් කරලා නාග ලෝකයෙන් අරගෙන ආපු කේශ ධාතුන් වහන්සේලා ඒ බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයේ මත තැන්පත් කරලා තමයි අද සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අද මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා මේ ලෝකේ බොහෝ තැන්වල බොහෝ චෛත්‍ය රාජානන් වහන්සේලා තුල නාග ලෝකේ, දිව්‍ය ලෝකේ, අදට සිළුමිණි මහා සෑය මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා වැඩයි. බුදු වෙන්න පෙර කපල අහසට විසි කරපු කෙස් වැටියේම කේශ ධාතුන් වහන්සේලා සියල්ල සක්‍ර දෙවියන් සතුව සිළුමිණි සෑය වැඩයි. ඒ වගේමයි අද අපිට වර්තමානයේ දෑසින් දැක බලා ගන්න කේශ ධාතුන් වහන්සේලා බොහෝ වශයෙන් චෛත්‍ය රාජානන් වහන්සේලා තුල විතරක් නෙමෙයි විහාරස්ථානවලත් වැඩ ඉන්න. ඒ චෛත්‍ය කැණීම් කරනකොට ලැබිච්ච කේශ ධාතුන් වහන්සේලා අතරින් විශාලම ප්‍රමාණයක් අද වැඩ ඉන්නවා මහනුවර යටිහළගල රජමහා විහාරස්ථානයේ තුල. ඔබ දකින්න ඇති පසුගිය අවුරුදු වල සිරස වෙසක් කලාපයේට මහනුවර යටිහළගල කේශ ධාතුන් වහන්සේලා සමග මහරහතන් වහන්සේලාගේ අස්ති ධාතුන් වහන්සේලා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේලා බොහොම ලස්සනට පෙරහැරකින් කොළඹට වඩම්බලා දින කීපයක්ම සිරස ප්‍රධාන මූලස්ථානයේ තුල සිරස විසක් කලාපේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දැක බලා ගන්න වන්දනා කර ගන්න සැලැස්සුවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ තද නිල් පාට දෑඟුලක ප්‍රමාණයෙන් යුක්ත කේශ ධාතුන් වහන්සේලාගේ විශාලම ප්‍රමාණයක් අද යටිහළකල රජමහා විහාරස්ථානයේ තුල මහනුවර වැඩයි. ඒ නිසා පින්වතුනි මේ කේශ ධාතුන් වහන්සේලා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේම හිස පිරිමැදලා ශ්‍රී හස්තයෙන්ම ලබා දීපු ජීව ශාරීරික ධාතුන් වහන්සේලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතර ජීව ශාරීරික ධාතුන් වහන්සේලා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොටමයි හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබා දෙන්නේ. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා අදටත් ලෝකේ වැඩ ඉන්නවා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි. ඒ නිසා පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා යම් තැනක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් එතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි කියලා. ඒ නිසා අද මේ ලංකා භූමියේ බොහෝ පූජනීය පුණ්‍ය භූමි මත අපේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ශාරීරික අස්ති ධාතුන් වහන්සේලා ਸਰවඥ ධාතුන් වහන්සේලා ඒ වගේම මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා ඒ නිසා අදටත් බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ ඉන්නවා හා සමානයි. මහරහතන් වහන්සේලා තාමත් වැඩ ඉන්නවා හා සමානයි. ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කරලා අපට අදත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අප්‍රමාණ පින්දහම් රැස් කරගන්න වාසනාව ලැබෙයි. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහිපත් කරමින් මේ ධාතුන් වහන්සේලා වන්දනා කරමින් අප්‍රමාණ පින්දහම් රැස් කරගන්නම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද නිකිණි පොහෝ දිනයේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබට ඉක්මනින්ම ධර්ම අවබෝධය ලැබේවයි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සමට තෙරුවන් සරණයි. sweet as